අද අපි ආණ්ඩුවට වෙලා තියෙන්නේ පසුගිය ආණ්ඩුවේ කරපු පව් ටික දැන් සුද්ධ කරන්න වෙලා තියෙන්නේ. මේ රටේ සංවර්ධනය ප්‍රමාද වෙලා තියෙන්නේ ඒ නිසයි. පසුගිය ආණ්ඩු කාලේදී ඒ කරපු පව් ටික දැන් හොදන්නට වෙලා තියෙන්නේ මේ ආණ්ඩුවට. මේ දවස් ටිකේම කතා වෙන්නේ මේ ඇවන්ගාඩ් කියන ප්‍රශ්නේ ගැන. දැන් මේ ඇවන්ගාඩ් එකත් මිත්‍රවුනි අපේ ආණ්ඩුවට අද විපක්ෂයෙන් දැන් චෝදනා එල්ල කෙරුවට පසුගිය ආණ්ඩුව විසින් තමයි ඒ ආයතනයට අවශ්‍ය බලපත්‍රය ඔක්කොම දීලා තියෙන්නේ. ඉතින් මං හිතනවා දැන් මේ රටේ ජනාධිපතිතුමාත් අපේ අගමැතිතුමාත් එකතු වෙලා සාකච්ඡා කරලා ඉතාමත් විනිවිදභාවයකින් ස්වාධීන පරීක්ෂණයක් පත් කළා ඒ ඇවන්ගාඩ් කියන ආයතනයේ තියෙන ප්‍රශ්න ගැන මේ රටේ ජනතාවට ඒ විස්තර ටික හෙළිදරව් කරන්න අවශ්‍යයි.